මොක්පුර රන්දොර නිබ්බාන ගාමිනී පටිපදා සංක්ෂේපයෙන් ප්‍රථම භාගය සමත කර්මස්ථානය සමාරම්භය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අපරිජාන්න සූත්‍ර උද්ෘතය සංයුක්ත නිකාය 4 32 පිටුවෙන් සබ්බම් භික්ඛවේ අනබිජානං අපරිජානං අවිරජායන් අපජහං අභබ්බෝ දුක්ඛකාය සබ්බංව භික්ඛවේ අ비ජ්ජානං පරිජානං විරාජායන් පජහං බබ්බෝ දුක්ඛකාය තේරුම මහණෙනි සියල්ල වෙසසින් නොදන්නේ පිරිසිඳ නොදන්නේ දුරු නොකරන්නේ පහ නොකරන්නේ දුක්ෂය කිරීමට භව්‍ය නොවේ. තවද මහණෙනි සියල්ල වෙසසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක්ෂය කිරීමට භව්‍ය වෙයි. මේ ලෙසට අපරිජාන්න සූත්‍රයේහිලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති පරිදි සියලු සංසාර දුක් වලින් සම්පූර්ණයෙන් අතමිදීමට කටයුතු කරන යෝගාවචර තෙමේ පංචස්කන්ධේහිලා ගැනෙන සියලු නාම රූප ධර්මයන් පරිඥා ඥාන තුනට අනුව සවිස්තරව වෙන්වෙන් වශයෙන් තේරුම් යනතෙක් උත්සාහ කළ යුතු වන්නේය. එසේ උත්සාහ කිරීමට නම් නිවනට යොමු කරන මාර්ගයේ වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සියලු සත්පුරුෂයන් විසින් පිළිගත හැකි විය යුතුය. මාර්ග අංග 8 අතුරෙන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන දෙක ප්‍රඥා මාර්ගාංගයෝය. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන තුන සීල මාර්ගයෝය. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන තුන සමාධි මාර්ගාංගයෝය. මෙලෙස මාර්ගාංග 8 තුල සංග්‍රහ වී ඇති සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව වනාහි නීර්යානික පටිපදා නම් වන සංසාර වටේන් අතමිදීමට හේතුවන එකම ශික්ෂා මාර්ගය වන්නේය. නිවන මෙම ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන සෑම කෙනෙකුන් විසින්ම පිළිපැදිය යුතු වූ එකම ප්‍රතිපදාව වන්නේය. පුද්ගල වර්ග හතර ආරෂ්ඨාංගික මාර්ගය නැමැති උතුම් ප්‍රතිපදාව පිළිපදින්නා මේ පුද්ගල ભેද හතර ගැනද දැනගෙන සිටිය යුතුය. අංගුත්තර නිකාය 2 260 පිටුවෙන්. උග්ගටිතාන්‍ය පුද්ගලයා, විපංචිතාන්‍ය පුද්ගලයා, නෙය්‍ය පුද්ගලයා පද පරම පුද්ගලයා යනුවෙන් පුද්ගල වර්ග හතරකි. 1. උග්ගටි තඤ්ඤු පුද්ගලයා. මොහු වනාහි චතුරාර්ය සත්‍ය සම්බන්ධ ධර්මදේශනාවක් සංක්ෂිප්ත වශයෙන් ගෙනහැර දැක්වීම මාත්‍රයෙන් සවිස්තරව වෙන්වෙන්ව දැනගත හැකි දැනගත යුතු චතුරාර්ය සත්‍ය සම්බන්ධ ධර්ම දැනගන්නා පුද්ගලයාය. චත්තාරෝ සතිපට්ඨානා යනුවෙන් මාතෘකා වශයෙන් සංක්ෂිප්තයෙන් අඩංගු වන දේශනාවක් ක්‍රමානුකූලව දේශනා කරන කල්හි ඥානයේ විහිදුවා අරහන්ත ඵලය සාක්ෂාත් කිරීමට තරම් ඥාන ශක්තිය ඇති පුද්ගලයා උග්ගටිතඤ්ඤු පුද්ගලයා නම් වෙයි. දෙක විපංචිතඤ්ඤු පුද්ගලයා ධම්මචක්ක පවත්තන සූත්‍රය අනත්ත ලක්කන සූත්‍රය වැනි චතුරාර්ය සත්‍ය හා සම්බන්ධ විස්තර සහිතව කරන ධර්ම දේශනාවකට සවන් දීමට අවස්ථාවක් ලදහොත් එම ධර්ම මාර්ගයට අනුව කෙලවර දක්වාම ඥානයේ විහිදුවමින් උනන්දුවෙන් හා උත්සාහයෙන් මානසිකාර්යය පැවැත්වීමේ හැකියාව අනුව චතුරාර්ය සත්‍ය සියුම් ලෙස වටහා ගන්නා පුද්ගල තෙමේ විපංචිතඤ්ඤෝ පුද්ගලයා යයි හැඳින්වේ. 2 නෙය්‍ය පුද්ගලයා චතුරාර්ය සත්‍ය සම්බන්ධ ධර්ම සංක්ෂිප්ත වශයෙන් හෝ වේවා විස්තර වශයෙන් හෝ වේවා අසා දැනගැනීමට අවස්ථාවක් ලැබුණේ වී නමුදු සවන් දීමෙන් පමණක් චතුරාර්ය සත්‍ය ධර්මය සවිස්තරව අවබෝධ කළගත නොහැකි වන්නේ සවන් දීමෙන් පසු එම ධර්මයේ එන පරිදි ශීල ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර ප්‍රායෝගික ලෙස පිළිපැදීමෙන් චතුරාර්ය සත්‍ය විසදව වටහා ගනිමින් සංසාර දුකින් අත මිදී නිවන් දකිනුයේ නෙය්‍ය පුද්ගලයාය. 4. පද පරම පුද්ගලයා චතුරාර්ය සත්‍ය සම්බන්ධ ධර්ම කතාවලට සංක්ෂිප්ත වශයෙන් හෝ වේවා විස්තර වශයෙන් හෝ වේවා සවන් දෙන්නේ නමුදු එම ප්‍රතිපදා මාර්ගයට බැස නොගන්නා පුද්ගලයාද චතුරාර්ය සත්‍ය එහි බැස ගැනීම වශයෙන් අවබෝධ කිරීමට අපොහසත් වන පුද්ගලයාද ධර්මයට සවන් දී ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් උතුම් ප්‍රතිපදාව ක්‍රමානුකූලව පිළිපදින්නේ නමුත් මේ භවය තුල චතුරාර්ය සත්‍ය එහි බැස ගැනීම වශයෙන් අවබෝධ කිරීමට අපොහසත් පුද්ගලයාද පදපරම පුද්ගලයායයි කියනු ලැබේ. ප්‍රතිපදාව මනසේ බැස නොගන්නා නමුත් චතුරාර්ය සත්‍ය ගැඹුරින් අවබෝධ කර නොගන්නේ නමුත් ක්‍රමානුකූලව ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව හික්මීම නිසා පාරමිතා කුසල් රැස් කරගන්නේය. සච්චක නිගණ්ඨ පුත්‍රයා වැනි පුද්ගලයන් සේය. මේ පුද්ගල වර්ග හතර අතුරින් උග්ගටිතඤ්ඤෝ පුද්ගලයා සංක්ෂිප්ත වශයෙන් චතුරාර්ය සත්‍ය සම්බන්ධ ධර්මයට සවන් දීමෙන් පමණක්ද විපංචිතඤ්ඤු පුද්ගලයා විස්තර වශයෙන් චතුරාර්ය සත්‍ය සම්බන්ධ ධර්මදේශනයකට සවන් දීමෙන් පමණක්ද ආර්ය සත්‍ය හතර ගැඹුරින් වටහා ගැනීමටත් ආර්ය ප්‍රතිපදාවට පිවිසීමටත් හැකියාව ඇති පුද්ගලයෝ වන්නාහ. මේ පුද්ගලයන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කාලය වන්නේ ධර්මය අසන කාලය තරම් සුළු කාලයකි. ඊතා කෙටි කාලයක් තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය සතුරුදායක ලෙස ප්‍රගුණ කිරීමට ඇති හැකියාව අනුව ආර්ය භාවයට ඇතුළු වීම සිදුවන්නේය. මේ පුද්ගලයෝ වනාහි බොහෝ කොට පටිසම්භිදා ඥාන ලබාගෙන පටිසම්භිදා પ્રાપ્ત ආර්ය උතුමන් බවට පත්වන්නාහ. පහත සඳහන් කරුණු පහ සම්පූර්ණ කොට තිබීම නිසා පටිසම්භිදා ඥාන ලැබෙයි. පටිසම්භිදාපන්න ආර්යයන් වහන්සේ නමක් වීමට සම්පූර්ණ කළ යුතු කරුණු පහ. 1. අධිගම අධිගම යනු සෙක්ඛ භූමියයි කිව යුතු ආර්ය ඵලයටද අසේක භූමියයි කිව යුතු අරහත් ඵලයටද පත්වීමයි. එය අධිගත උතුමන් වහන්සේලාගේ පටිසම්භිදා ඥානයෝ සෙක්ඛ භූමි අසෙක්ඛ භූමි යයි කිව යුතු ආර්ය ඵලයන්ට සැපත් වීමෙන් විශේෂයෙන් අරහත් ඵලයට සැපත් වීමෙන්ම අතිරේක වශයෙන් පිරිසිදු වන්නාහ. 2. පරියත්ති පාලි ත්‍රිපිටකය නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක දේශනය ඉගෙන ගැනීම, පාඩම් කිරීම, සජ්ජායනා කිරීම යන මෙයට පරියත්තියයි කියනු ලැබේ. විශේෂයෙන් පෙර බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේලා විසින් දේශිත මෙම ආර්යෂ්ටාංගික මාර්ගය සම්බන්ධ දේශනා විශේෂ උත්සාහයක් ගෙන හදාරා ඇති බව. 3. සවන ඊ타ම ගෞරවයෙන් සැලකිල්ලෙන් යුතුව උතුම් කොට සලකමින් ඊතා ඌමනාවෙන් කුසල ඡන්දයෙන් යුතුව සද්ධර්මය නම් වූ එම සත්පුරුෂ ධර්මයට සවන් දීම සවන නම් වේ. විශේෂයෙන් පෙර බුද්ධ ශාසනවලදී ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සම්බන්ධ දේශනා ගැන උත්සුක වී අසා ඇති බව. 4. පරිපුච්ඡා ස්කන්ධ ආයතන ධාතු චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාද යනාදී ගැඹුරු ධර්මයන් සම්බන්ධයෙන් ඇති පෙළ අටුවා දේශනා පිළිවෙලෙහි පදත්ත එනම් පද අර්ථ ගණ්ඨි පද අදිප්පයාත්ත වල අර්ථ වටහා ගැනීමට සාමාන්‍ය දුෂ්කර අර්ථ විස්තර වශයෙන් විසද කර ගැනීමට දැන ගැනීමට කරන ප්‍රශ්න විමසීම් පරිපුච්ඡා නම් වේ පටිසම්භිදා ඥාන ළඟා කර ගැනීමට කැමැති සත්පුරුෂයන් විසින් පෙර බුද්ධ ශාසනවල අඩුතරමින් මේ ප්‍රමාණය සම්පූර්ණ වන ලෙසටවත් උත්සාහගෙන තිබිය යුතුය ඇත. පහ. පුබ්බ යෝග. පුබ්බ යෝගෝ නාම පුබ්බ බුද්ධානං ශාසනේ ගත පච්චාගතික භාවේන යාව අනුලෝම ගෝත්‍ර වූ සමීපංතාව විපස්සනානු යෝගෝ විසුද්ධි මාර්ගයේ 33 පිටුව. යාව අනුලෝම ගෝත්‍ර වූ සම්පatti සංඛාරුපේක්ඛා ඥානමාහං මහා ටීකාව 2 439 පිටුවෙන් පෙර බුද්ධ ශාසනවල පිණ්ඩපාත චාරිකාවේ වඩිද්දී කමඨහන සිතින්ම ගෙන වැඩිම පිඬුසිඟා ආපසු වඩින්නේ කමඨහන් ආරක්ෂා කරගෙනම පැමිණීම් වශයෙන් ගමනේ හා ආපසු ගමනේ එනම් ගතපච්චාගත කමඨහන ආරක්ෂා කිරීම නම් වූ ගතපච්චාගත වත සම්පූර්ණ කිරීමේ සිට අනුලෝම හා ගෝත්‍ර වූ ඥානයන්හි ආසන්නයටම පැමිණෙන්නා වූ සංඛාරුපෙක්ඛා ඥානය දක්වා විපස්සනා කමඨහන පෙර වඩා ඇති බව පුබ්බ යෝග නම් වෙයි. විසුද්ධි මාර්ගයේ 331 පිටුව හා මහා ටීකාවේ දෙවනි පොතේ 439 වෙනි පිටුවෙන් උපුටා ගන්නා ලදී. පටිසම්භිදා ඥාන හතර මුදුන්පත් කර ගැනීමට රහතන් වහන්සේ කෙරෙහි මේ හේතු පහ සම්පූර්ණව තිබිය යුතු බව හුදු ධර්මතාවයකි. විශේෂයෙන් මෙහිදී වටහා ගත යුතු සඳහන් කළ යුතු අංගය නම් පුබ්බ යෝග වෙයි. ইহත සඳහන් කරන්නට යෙදුණු උග්ගඩිතාඤ්ඤු විපන්තිචාඤ්ඤු යන සත්පුරුෂයෝ වනාහි පෙර බුදුවලයන් වහන්සේලාගේ ශාසනවල කිසිම සැකයකින් තොරව විසද ලෙස පුහුණු කරමින් ඊතා උසස් තත්වයට සංඛාර උපේක්ඛා ඥානය දක්වා වරින් වර ළඟා වූ පුද්ගලයෝ වෙති. මෙලෙස සංඛාරුපේක්ඛා ඥානයතෙක් සංස්කාර ධර්මයන් විපස්සනා ඥාන පිළිවෙලෙන් නැවත නැවතත් වරින් වර විසද ලෙස භාවනා කොට ලබාගත් පාරමී කුසල් මේ පච්චක්ඛ එනම් අන්තිම භවයේදී එම උතුමන්ට උපනිශ්‍රේ ශක්ති වශයෙන් පිටුපහල් වන නිසා විපස්සනා ඥාන බලවත්සේ සපුරා ගනිති. එලෙස වූ විශේෂ උපනිශ්‍රේ ශක්තිය පිටුවහල් වීම අනුව එම උතුමන්ගේ මහා කුසල් මනෝද්වාරික ජවන වීති සිත් પરම්පරාව විශේෂ ශක්ති සම්පන්න බල සම්පන්න විපස්සනා මනෝද්වාරික ජවන වීති සිත් પરම්පරාවක් වන්නේය. මේ මහා කුසල විපස්සනා මනෝද්වාරික ජවන වීති සිත් પરම්පරාව වනාහි ඇසිපිය හෙළනතරම් කාලයක් තුල හෝ විදුලියක් කොටන තරම් කාලයක් තුල හෝ ඇසුරු සැනක් තරම් කාලයක් තුල හෝ වැනි කුඩා කාලයක් තුලදී නමුත් චිත්ත වීති කෝටි ලක්ෂ ගණනින් බහුල වී යන තරමේ ආනිසංසදායක සත්‍ය ක්‍රියාවකි. මෙලෙස මහා පුඤ්ඤ බලයක් සහිත මහා කුසල විපස්සනා මනෝද්වාරික ජවන වීති සිත් පරම්පරාව ඇසිපිය හෙළන තරම් ඇසුරු තනක් සරම් සුළු කාලයක් තුල වීති ලක්ෂ කෝටි ගණනක් වශයෙන් බහුල වී පහළ වීම වශයෙන් ආනිසංසදායි වීම නිසා ඒ උතුමෝ එම විපස්සනා ඥානය මගින් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවයද දුක්ඛතාවයද අනාත්මතාවයද චතුරාර්ය සත්‍යයද ශ්‍රාවකයෙකු වශයෙන් දතියුතු ප්‍රමාණය නොඅඩුව වටහා ගනිති. එම සත්පුරුෂයෝ මේ ප්‍රත්‍යুৎපන්න භවයේදී දුක්ඛ සත්‍ය නම් වූ පංච උපාදානස්කන්ධයද නාම රූප ධර්මයන්ද සමුදය සත්‍ය නම් වූ පටිච්ච සමුප්පාද ධර්මයන්ද ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් පරිග්‍රහ නොකලේ වුවද විපස්සනා ඥාන වශයෙන් විසදව කොටස් කොට දැනගත්තේ නැති වුවද විග්‍රහ කිරීමට තරම් කාලයක් නොගත්තා වූදු නමුදු පෙර බුද්ධ ශාසනයන්හි එම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය නම් වූ සංස්කාර ධර්මයන් ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් පරිග්‍රහ කොට පුරුදු ඇත්තියාහුවම වෙති. විපස්සනා ඥාන වශයෙන් විසද කොට විස්තර වශයෙන් පරිග්‍රහ කොට ඇත්තියාහුවම වන්නෝය. මක් නිසාදයත් ඒ සත්පුරුෂයන් පෙර බුද්ධ ශාසනවල සංඛාර උපේක්ඛා ඥානය දක්වාම පැතිරී යන ලෙසට විපස්සනා ඥාන පුහුණු කොට ග්‍රහණය කොට ඇතිවුන් වන නිසාය. එම සංඛාර උපේක්ඛා ඥානය වනාහි නාම රූප පරිච්ඡේද ඥානය, පච්චය පරිග්‍රහ ඥානය, සම්මස්සන ඥානය හා උදයබ්බේ ඥානය යනාදී පිළිවෙලින් එම විපස්සනා ඥානයන්හි ශක්තිය පාදක කරගෙනම පහළ විය හැකි ඥානයන් වන්නේය. එම නිසා එම සත්පුරුෂයන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය නම් වූ සංස්කාර ධර්මයන්හි මෙම ප්‍රත්‍යুৎපන්න භවයේදී ආර්ය තත්වයට පත්වීමට කලින් ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන ක්‍රමයට අනුව ඥාණයෙන් සම්මර්ෂණය නොකලත් ඥාණයෙන් විස්තර ලෙස කොටස් කර නොලැබුවත් පෙර බුද්ධ ශාසනයන්හි සම්මර්ෂණය කොට ඇති බව ඥාණයෙන් විසද ලෙස සවිස්තර ලෙස කොටස් කර දැකගෙන ඇති බව ඥාණයෙන් සම්පජාඤ්ඤයෙන් දැනගෙන ඇති බව නිසා රැස් කරගත් පාරමී කුසල් මේ භවයේදී ආර්ය මාර්ග ඥානයේතෙක් ළඟාවනු පිණිස ශක්තිය පිහිටි ආධාරය ලබා දෙයි. ප්‍රත්‍යুৎපන්න භවයේ ආර්ය මාර්ග ඥාණයට ළඟාවන තෙක් විපස්සනා ඥාණය මෝරා එනු පිණිස පෙර බුද්ධ ශාසනවල භාවනා කොට ලබාගත් එම පාරමී කුසල් ශක්තිමත් පිහිටාධාරයක් ලෙස උපනිශ්‍රේ විය හැකි වන්නේය. එම නිසා සත්පුරුෂ වූ ඔබද උග්ගටිතඤ්ඤු විපංචිතඤ්ඤු පුද්ගලයන්සේ ධම්මචක්ක දේශනාව අනත්ත ලක්ෂණ සූත්‍රාන්ත දේශනාව යනාදී සංක්ෂේප දේශනාවලට සමන් දී බලනු වටී. එලෙස අසා බැලීමෙන් එම සත්පුරුෂයන් සේම ධර්මයට සවන් දීම මගින් අරිය මග්ග ඥාණයට නොපැමිණියේ නම් චතුරාර්ය සත්‍ය ධර්මය විනිවිද නොදැක්කේ නම් තමා උග්ගටිතඤ්ඤූ හෝ විපංචිතඤ්ඤූ පුද්ගලයෙකු නොවන බව තීරණය කරගත යුතුය. මෙසේ තීරණයකට බැසගත් අවස්ථාවේ නෙය්‍ය පුද්ගලයන් විසින් පිළිපැදිය යුතු ධර්මතාවයේ අනුව සීල, සමාධි, ප්‍රඥා යන ශික්ෂා තුනෙන් ග්‍රහණය කරගත යුතු උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් පාලි අට්ඨ කතා ටීකාවන්හි සවිස්තරව උපදෙස් දී ඇති පරිදි ක්‍රමානුකූලව උනන්දුයෙන් භාවනා කළ යුතුය. ප්‍රථමයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන සීල මාර්ගාංග තුනෙන් සම්පූර්ණ වන ලෙසට උත්සාහවත් විය යුතුය. සීලය පිරිසුදු වීමෙන් සීල විසුද්ධියටපත් වූ විට චිත්තසංතානයේ නීවරණ කෙලෙස් බැහැරවන ලෙසට සිත පිරිසිදු වන ලෙසට චිත්ත විසුද්ධිය අතින් සම්පූර්ණ වන ලෙසට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන සමාධි මාර්ගාංග තුන සම්පූර්ණ වන ලෙසට සමාධිය තහවුරු කරගත යුතුය. උපචාර සමාධි අර්පණා සමාධි නම් වූ සමාධි වර්ග දෙක තුලින් එක් සමාධියක් හෝ දෙකම සම්පූර්ණ වීම නිසා චිත්ත විසුද්ධියටපත් වූ අවස්ථාවේ සිත පිරිසිදුව පැහැදිලිව ගිය කලෙහි දිට්ටි විසුද්ධි ඥාන දස්සන සම්පූර්ණ වන ලෙසට සම්මා දිට්ටි සම්මා සංකප්ප යන ප්‍රඥා මාර්ගාංග දෙක සම්පූර්ණ වන පරිදි උනන්දුයෙන් භාවනා කළ යුතුය. වෙනත් ආකාරයට කියතහොත් දුක්ඛ සත්‍ය නම් වූ පංච උපාදානස්කන්ධ රූප නාම ධර්මයන් පරමාර්ථ වශයෙන් දක්නාතෙක් විනිවිද දක්නාතෙක් උතුම් වූ සම්මා දිට්ඨිය සම්පූර්ණ වන ලෙසට භාවනා කළ යුතුය. සමුදය සත්‍ය නම් අදාළ අතීත හේතු ධර්ම පහ ප්‍රකට වන ආකාරය අදාළ අතීත හේතු පහ නිසා වර්තමාන ඵල පහ ප්‍රකට වන ආකාරය අදාළ වර්තමාන හේතු පහ නිසා අනාගත ඵල පහ ප්‍රකට වන ආකාරය අදාළ අනාගත හේතු පහ නිසා අනාගත ඵල ප්‍රකට වන ආකාරය නම් වූ හේතුඵල සම්බන්ධතා පටිච්ච සමුප්පාද ධර්මය විසදව දැකිය හැකි වන ආකාරයට සම්මා දිට්ඨි ඥානය සම්පූර්ණ විය යුතුය. කය නිරෝධ සත්‍ය නම් වූ සංස්කාර ධර්මයන්හි භංගය විනිවිද දැකිය හැකිවන ලෙසට විපස්සනා මග්ග සම්මා දිට්ඨිය සම්පූර්ණ විය යුතුය. අච්ඡත්ත නිරෝධය සත්‍ය නම් වූ සංස්කාර ධර්මයන්හි නිරෝධයෙන් ලැබෙන්නා වූ උතුම් නිර්වාණය ධර්මය විනිවිද දැකිය හැකි වන ලෙස අරිය මග්ග සම්මා දිට්ඨිය සම්පූර්ණ විය යුතුය. ලෞකික විපස්සනා ඥාන සමග යෙදෙන්නා වූ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති සම්මා සමාධි නම් වූ ලෞකික මාර්ගාංග ධර්මයන්ද ඊට පාදක වන්නා වූ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව නම් වූ ලෞකික මාර්ගාංග ධර්මයන්ද යන ලෞකික මාර්ග සත්‍ය ධර්මයේද ආර්ය මග්ගයේ සමගම යෙදෙන්නා වූ අච්ඡන්ත එනම් අත්‍යන්ත නිරෝධ සත්‍ය නම් වූ උතුම් නිර්වාණ ධර්මය විනිවිද දකිමින් සිටින්නා වූ අවධානය යොමු කරන්නා වූ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි නම් ලෝකෝත්තර මාර්ග සත්‍ය ධර්මයේද විනිවිද දැකිය හැකි සම්මා දිට්ඨි ඥානය සම්පූර්ණ වන ලෙසට ධෛර්යමත්ව භාවනා කළ යුතුය. මේ උතුම් චතුරාර්ය සත්‍ය ඇති හැටියෙන්ම සම්මා දිට්ඨි ඥානයෙන් යථාභූත අනුරූපව දැක ගැනීම සඳහා අවශ්‍ය ධර්මයන් මොනවාද? උත්තරය පහත දැක්වෙන ලෙසටයි. සමාධිය තහවුරු කරගත යුතුය. සංයුත්ත නිකාය පහ දෙක දෙසය හැට පිටුවෙන්. සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති කිංච යථාභූතං පජානාති ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථාභූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථාභූතං පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථාභූතං පජානාති තේරුම මහණෙනි උපචාර අර්පණා යන සමාධි දෙවිදිය අතුරෙන් එක් විදියක් නැත්නම් උපචාර අර්පණා වශයෙන් දෙකක් වූ සමාධිය වඩව. මහණෙනි සිත සමාධිගත කරගත්තා වූ සමාධිය ඇත්තා වූ මහණතෙමේ ඇත්ත ඇති හැටියෙන් තත්වාකාරයෙන් දනී. කුමක් තතුසේ දනීද? මේ දුකයයි තතුසේ දනී. මෙය දුකට හේතු වන සමුදය යයි තතුසේ දනී. මේ දුකෙහි නිරෝධ වීමයයි තතු සේදනි. මේ දුකෙහි නිරෝධයට පැමිණීමේ මාර්ගයයි තතු සේදනි. මහණෙනි සිත සමාධිගත කරවන සමාධිය වඩව. මහණෙනි සමාහිත කරවන සමාධිය ඇති මහණෙකු තතුසේ දනී මහණෙනි මේ නිසා මේ සසුනේහි මේ දුක්ඛාර සත්‍යයයි දැනගැනීමට වීරියෙන් භාවනා කරමු. මෙය දුකට හේතු වන සමුදය ආර්ය සත්‍යයයි දැනගනු පිණිස වීරියෙන් භාවනා කරනු. මේ දුකෙහි Nirodha වන Nirodha ආර්ය සත්‍යයයි තතුසේ දැනගැනීම පිණිස වීරියෙන් භාවනා කරව. මේ දුක්ඛයාගේ මිදීමට මාර්ගයයි දැනගනු පිණිස වීරියෙන් භාවනා කරව. විවරණය සංයුක්ත නිකාය අට කතාව 3 225 පිටුවෙන්. ඉදං ච වුත්තං හෝති භික්ඛවේ යස්මා සමාහිතෝ භික්ඛු වත් චත්තාරි අරිය සත්‍යානි යථා භූතං පජානාති. තස්මා තුමෙහිච සමාහිතේච චතුන්නං සත්‍යානං යථා භූතං පජානත්තාය ඉදං දුක්ඛන්ති යෝගෝ කරණීයෝ තථා යස්මා චත්තාරි සත්‍යානි තථාගතස්සේව පාතු භාවෝ පාකටානී හොಂತಿ යස්මාච තථාගතේන සුචි බත්තානි යස්මාච තේසු අපරිමාණා වන්නා අපරිමාණානි පද ව්‍යංජනානි යස්මාච තේසං අපපටි විදත්තා වට්ටං වඩ්ඩති තේසං පටිවද්ද කාලනෝ පට්ඨායන වඩ්ඩති තස්මා එවං නොවට්ටං න වඩ්ඩිසන්තීති තුමේහි ඉදං දුක්ඛන්ති යෝග කරණීයෝ තේරුම මෙයද කියන ලද්දේ වෙයි. මහණෙනි, සිත සමාහිත වූ මහානතෙමේ චතුරාර්ය සත්‍ය තතුසේ විසදව දැනගන්නේය. ඒ නිසා සමාහිත සිත් ඇත්තා වූ තෙපිද මෙය දුක්ඛ ආර්ය සත්‍යයයි මෙය සමුදය ආර්ය සත්‍යයයි පෙයාල මෙය මාර්ග ආර්ය සත්‍යයයි චතුරාර්ය සත්‍ය තත්වාකාරයෙන් දැනගත හැකි වනු පිණිස උනන්දුවෙන් භාවනා කරවෝ මෙම චතුරාර්ය සත්‍ය තථාගත වූ උතුම් බුදුරජාණන් වහන්සේ තම ඥාණයෙන්ම අතේ තැබූ පద్මරාග මාණික්යක්සේ පැහැදිලි ලෙස ස්ථීරවම වටහාගත්සේක. එලෙසම එම චතුරාර්ය සත්‍ය මනාකොට සවිස්තරව දේශනා කළසේක. එසේම එලෙස විස්තර වශයෙන් වදාළ චතුරාර්ය සත්‍ය සම්බන්ධ දේශනාවෙහි ප්‍රමාණ කළ නොහැකි තරම් අක්ෂර පද ව්‍යංජන පැහැදිලි වැත්තේය. එසේම තොපි මෙම චතුරාර්ය සත්‍ය ඥානය මගින් ස්වකීය වශයෙන් හා වර්තමාන වශයෙන් නොදකින තාක්කල් සංසාර වට දුක වඩමින් සිටින්නාහු වෙති. මෙම චතුරාර්ය සත්‍ය ධර්මය තමා වශයෙන් වර්තමාන වශයෙන් සම්මා දිට්ඨිය තුලින් විනිවිද දකින්නේද එතෙන් පටන් මේ මහා සංසාර දුක්ඛය වැඩිවීමක් නොවන්නේය. ඒ නිසා අපි සංසාර වට දුක්ඛය නොවඩන්නෙමු යයි යන මේ මානසිකාරයට නගමින් මෙය දුක්ඛ සත්‍යයයි මෙය සමුදය සත්‍යයයි පෙය්‍යාල මෙය මාර්ග සත්‍යයයි ආර්ය සත්‍ය හතර සම්මා දිට්ඨි ඥානය මගින් තමා වශයෙන්ම වර්තමානව දැක දැන ගැනීම සඳහා උනන්දුයෙන් භාවනා කරව. මේ සංයුත්නිකා අට කතාව පරිවර්තනයයි. නැවතත් පහත සඳහන් පරිදි පත්ත සූතාන්ත දේශනාවද කියවා බලන්න. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයෙහි ඇති ලෙසින් උපුටා දක්වා ඇත. කදිර හෙවත් පත්ත සූත්‍රය මහණෙනි යමෙක් මම දුක්ඛාර සත්‍ය තතුසේ නුවණින් නොපිළිවිද දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තතුසේ නුවණින් නොපිළිවිද දුක්ඛ නිරෝධාර සත්‍ය තතුසේ නුවණින් නොපිළිවිද දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය තතුසේ නුවණින් නොපිළිවිද මනවින් දුක් කෙලවර කරන්නෙමි යයි මෙසේ කියන්නේද මේ කරුණ නැත. මහණෙනි යම්සේ යමෙක් මම කිහිරි පතින් හෝ හොර පතින් හෝ ඇඹුල් පතින් කදිර පත්තානං සරල පත්තානං ආමලක පත්තානං ගොටුවක් කොට දිය හෝ තල්පතක් ගෙන යන්නෙමි යයි මෙසේ කියන්නේ යන මෙයට කරුණු නැද්ද මහණෙනි එසේම යමෙක් මම දුක්ඛාර සත්‍ය පෙයාලා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය තතුසේ නුවණින් නොපිරිසිඳ මනමින් දුක් කෙලවර කරන්නෙමි යයි කියන්නේ යන මෙයට කරුණක් නැත මහණනි යමෙක් මම දුක්ඛාර සත්‍ය තතුසේ නුවණින් පිරිසිඳ මනමින් දුක් කෙලවර කරන්නෙමි යයි පෙය්‍යාල දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය තතුසේ නුවණින් පිරිසිඳ මනමින් දුක් කෙලවර කරන්නෙමියයි මෙසේ කියන්නේය යන මෙම කරුණ නම් ඇත මහණෙනි යම්සේ යමෙක් මම පියුම් පතින් හෝ කෑල පතින් හෝ මාළුවා පතින් හෝ ගොටුවක් කොට දිය හෝ තල්පතක් හෝ ගෙන යන්නෙමියයි මෙසේ කියන්නේ යන මේ කරුණක් ඇද්ද මහණෙනි එසේම යමෙක් මම දුක්ඛාර සත්‍ය තතුසේ නුවණින් පිරිසිඳ මනමින් දුක් කෙලවර කරන්නෙමි යයි කයාල මම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය තතුසේ නුවණින් පිරිසිඳ දුක් කෙලවර කරන්නෙමි යයි මෙසේ කියන්නේ යනම් මේ කරුණ ඇත මහණෙනි එහෙයින් මෙහිලා මේ දුකයයි වීරය කළ යුතුය පෙයාලා මෙය දුක් ගෙවීමට ඇති මාර්ගයයි වීරය කර යුතුය. සංයුක්ත නිකාය 5 2 පිටුව 295න් දුක්ඛ ආර්ය සත්‍ය ධර්මය යනු දුක්ඛ ආර්ය සත්‍ය යනු කුමක්ද යන ප්‍රශ්නය පැන නැගිය හැකිය. එයට පිළිතුරු පහත සඳහන් ලෙසටය. සංයුත්ත නිකාය පහ දෙක 270 පිටුවෙන් සංකිට්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛාති තේරුම සංක්ෂිප්ත වශයෙන් කියතොත් රූපපාදානස්කන්ධය වේදනානුපාදානස්කන්ධය සංඤ්ඤූපාදානස්කන්ධය සංඛාරුපාදානස්කන්ධය විඥානෝපාදානස්කන්ධය යන මේ උපාදානස්කන්ධ පහ දුක්ඛ ආර්ය සත්‍ය නම් වෙයි කුමන ධර්මයක් රූප උපාදානස්කන්ධ පෙයාල විඥාන උපාදානස්කන්ධ වන්නේ දෙයයි මේ ප්‍රශ්නය වන්නේ නම් උත්තරය පහත දැක්වෙන අයුරින් දත යුතුය සංයුත්ත නිකාය 3 84 පිටුවෙන් යං කිංචි භික්ඛවේ රූපං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යං দূරේ සම්තිකේ වා සාසවං උපාදානීයං අයං උච්චති රූපෝපාදානස්කන්ධෝ තේරුම මහණෙනි ආශ්‍රව ධර්ම වශයෙන් අරමුණු කොට ඇත්තා වූ මමය මාගේය යන දිට්ඨියෙන් යුක්ත වන්නා වූ අතීත අනාගත හෝ ප්‍රත්‍යুৎපන්න වශයෙන් ඇත්තා වූ සියලුම රූප ධර්මද අධ්‍යාත්මික හෝ බාහිර හෝ සියලුම රූප ධර්මද ඕලාරික වූද සුකුම වූද සියලුම රූප ධර්මද හීන වූ ප්‍රනීත වූ සියලුම රූප ධර්මද දුර වූද ළඟ වූද සියලුම රූප ධර්මද යන මේ 11 ආකාරයෙන් කුමන ආකාරයක හෝ රූප ධර්ම රූප උපාදානස්කන්ධ නම් වෙයි මේ ලෙසටම ආශ්‍රව ධර්ම වශයෙන් අරමුණු කොට ඇත්තා වූ මමය මාගේ යන දිට්ටි වශයෙන්ගෙන 11 ආකාර වූ වේදනා සංඥා සංඛාර විඥාන යන මේවාද වේදනානුපාදානස්කන්ධය සංයෝපාදානස්කන්ධය සංඛාරුපාදානස්කන්ධය විඥානුපාදානස්කන්ධයයි විස්තර වශයෙන් දෙකට දේශනා කොට ඇතිසේක සංයුක්ත නිකාය තුන 85 පිටුවෙන් ආශ්‍රව ධර්මයන් අරමුණු කොට තණ්හා, දිට්ටි වශයෙන් මමය, මාගේය යයි ගන්නා වූ 11 ආකාර ඇති උපාදානස්කන්ධ පහ දුක්ඛ ආර්ය සත්‍ය නම් වෙයි. එම දුක්ඛ ආර්ය සත්‍ය සම්මා දිට්ඨි ඥානයෙන් ස්වකීය වශයෙන් වර්තමාන වශයෙන් විනිවිද නොදකින තාක්කල් සංසාර වට දුක්ඛය නිම කල නොහැකිය. මෙය ගලේ කෙටුව දෙයක්සේ ලදරුවෙකුගේ හිසේ තෙල් වලේ ගැසූ යකඩ ඇණයක්සේ තරයේ සිත තබා ගන්න. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය යනු කුමන ධර්මයක් දුකට හේතු වන දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි කියනු ලබන්නේද යනුවෙන් ප්‍රශ්නයක් මතුවිය හැකිය. ඊට පිළිතුර අභිධර්මයේ සත්‍ය විභංග පාළියේහි මෙසේ දැක්වෙයි. තණ්හාව දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ලෙසද කෙලස් 10ට සමුදය සත්‍ය යයිද අකුසල ධර්ම සියල්ලම සමුදය සත්‍යයයිද අකුසල ධර්ම සියල්ලත් ආශ්‍රව ධර්ම අරමුණු වශයෙන් ගෙන ඇත්තා වූ කුසල මූල තුනත් සමුදය සත්‍ය ලෙසද අකුසල ධර්ම සියල්ලත් ආශ්‍රව ධර්මයන්ට අරමුණු වන ලෞකික කුසල ධර්ම සියල්ලත් සමුදය සත්‍යයයිද මෙසේ දුකට හේතු වන සමුදය සත්‍ය දේශනා කොට වදාළහ. විභංග ප්‍රකරණ 194 පිටුවේ සම්මෝහ විනෝදනී අට කතාවෙහිද මෙම පාලියම මෙලෙස උපුටා දක්වා ඇත. කුසලා කුසලා කම්මං අවිශේෂේන සමුදය සච්ඡන්ති සච්ඡ විභංගේ වුත්තං ආශ්‍රම ධර්ම අරමුණු කොටගත් කුසල් අකුසල් කර්ම සාමාන්‍ය වශයෙන් සමුදය සත්‍ය යයි සච්ඡ විභංග පාළියේ දේශන ලද්දේය යනුෙහි තේරුමයි අංගුත්තර තික නිපාතේහි තිත්තායතන සූත්‍රාන්තේහි මෙසේ දේශනා කොට ඇතිසේක කතමංච භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ එව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං අංගුත්තර නිකාය 1 316 පිටුවෙන් තේරුම මහණෙනි දුක ඇතිවීම පිණිස හේතු වන සමුදය ආර්ය සත්‍ය ධර්මය කවරේදයක් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙයි සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාණය වෙයි. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයෝ වෙයි. නාම රූප ප්‍රත්‍යයෙන් ෂඩ් ආයතනයෝ වෙයි. ෂඩ් ආයතන ප්‍රත්‍යයෙන් පස්සය වෙයි. පස්ස ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවයේද භව ප්‍රත්‍යයෙන් ජාතියද ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේවය දුක්ඛ දෝමනස්ස උපායාසය වෙයි. මෙසේ සියලු සුඛයෙන් අමිශ්‍ර වූ දුක්ඛ රාශියාගේ හට ගැනීම වෙයි. මහණෙනි මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි කියනු ලැබේ. අංගුත්තර නිකායක 317 පිටුවේ. අට කතාවන්හිද පටිසම්භිදා මග්ගපාළියේ සීය පිටුවේ උපුටා දක්වමින් එම පටිච්ච සමුප්පාදය මෙසේ කෙටියෙන් පැහැදිලි කොට දක්වනු ලැබේ. අතීතයේ හේතවෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතුවෝ පංච ආයතින් ඵල පංචකං කර්ම භවය ගොඩනගන්නා වූ අතීත භවයේහි සිදු කළා වූ වපුරන ලද biju ඇටමෙන් වන්නා වූ අවිද්‍යා තණ්හා උපාදාන සංස්කාර කර්ම නම් වූ අතීත හේතු ධර්ම පහ නිසා මේ ප්‍රත්‍යুৎපන්න භවයේහි විඥාන නාම රූප සලායතන පස්ස වේදනා නම් වූ ප්‍රත්‍යুৎපන්න හේතු ධර්ම පහ ප්‍රකටව පහළවන්නේය. මේ භවය තුල රැස් කරන්නා වූ වපුල biju බවට පත් කරන්නා වූ අවිද්‍යා තණ්හා උපාදාන සංස්කාර කර්ම නම් වූ ප්‍රත්‍යুৎපන්න හේතු ධර්ම පහ හේතුවෙන් ඉදිරි භවෙහි විඥාන නාම රූප සලායතන පස්ස වේදනා නම් වූ අනාගත හේතු ධර්ම පහ ප්‍රකටවම පහළවන්නේය. පින්වත් යෝගාවචරය යම්සේ ඔබට අතීත හේතු ධර්ම පහ නිසා ප්‍රත්‍යুৎපන්න ඵල ධර්ම පහ පහළවන ආකාරයේද ප්‍රත්‍යুৎපන්න හේතු ධර්ම පහ හේතුයෙන් අනාගත ඵල ධර්ම පහ පහළවන ආකාරයද සම්මාදිට්ඨි ඥානය මගින් තමා තුළින් වර්තමාන වශයෙන් විනිවිද දැක දැන ගත හැකි වන්නේ නම් ඔබ සමුදය සත්‍ය හේතුවෙන් දුක්ඛ සත්‍ය පහළවන ආකාරය වෙනත් විදියකට කියතොත් දුක ඇතිවීමට හේතු වන සමුදය ආර්ය සත්‍ය ධර්මය කොටසින් කොටස භාවනා ඥාණයෙන් වටහා ගත්තෙක් වන්නේය. උතුම් නිවන ප්‍රාර්ථනා කරන්නා වූ ඔබ දුක්ඛ සත්‍ය නම් වූ ධර්මයන් අතරට ප්‍රත්‍යুৎපන්න උපාදානස්කන්ධ පහට අමතරව අතීත පංච උපාදානස්කන්ධ හා අනාගත පංච උපාදානස්කන්ධ යන මේ වාද ඇතුළත් කළ යුතු මෙන්ම සමුදය සත්‍ය යන ධර්මයන් අතරට ප්‍රත්‍යুৎපන්න ඵල ධර්ම හා හේතු ධර්ම පමණක් නොව අතීත හේතු ධර්ම හා අනාගත ඵල ධර්මද ඇතුළත් කොට දැනගත යුතු බව අමතක නොකළ යුතුය. වෙනත් විදියකට කියතොත් මේ දුක්ඛ සත්‍ය ධර්මය හා සමුදය සත්‍ය ධර්මය යන මේවා සම්මා දිට්ඨි ඥාන ශක්තියෙන් ස්වකීය වශයෙන් වර්තමාන වශයෙන් අවබෝධ නොකර ගන්න තාක් සංසාර වට දුක සහතික ලෙස කෙලවර කිරීමේ ශක්තිය ලැබෙන්නේ යන්න සිදුවිය නොහැක්කක් බව සිහියේ තබා ගනිත්වා රූප බුද්ධ ධර්මයේහිලා රූප 28ක් සංග්‍රහ වන්නේය. මෙම රූප ධර්මයන් 1. ප්‍රමාණ වශයෙන් 28 වර්ගයක් ලෙසද 2. යම් රූපයක් කර්ම හේතුවෙන් උපදීද යම් රූපයක් සිත හේතුවෙන් උපදීද යම් රූපයක් ඍතුවෙන් උපදීද යම් රූපයක් ආහාර හේතුවෙන් උපදීද කුමන රූපයක් කුමන හේතුවකින් හටගනීද යනාදී ලෙස ඇතිවන හේතුව සමුට්ටාන වශයෙන්ද තත්වාකාරයෙන් නොදන්නා තාක් මෙම ශාසනයෙහි මාර්ගඵල නිර්වාණ ලබන තරමට දියුණුවක් ප්‍රගතියක් ලබාගත නොහැකි බව මහා ගෝපාලක සූත්‍රයේහිලා මජ්ක්‍ධිම නිකාය 1 පොත 530 පිටුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතිසේක. එම සූත්‍ර අටුවාවෙහි පහත සඳහන් ලෙසට විස්තර කොට පෙන්වා ඇත. සෝ ගණනතෝ සමුට්ඨානතෝ රූපං අජානතෝ රූපං පරිග්ගහෙත්වා අරූපං වත්තපෙත්වා රූපාරූපං පරිග්ගහෙත්වා පච්චේ සල්ලේකෙත්වා ලක්කණං ආරෝපෙත්වා කම්මට්ටානං මත්තකං පාපේතුම් න සක්කෝති මජ්ක්‍ධිම නිකාය අට කතාව දෙක 217 218 පිටුවල තේරුම ඒ යෝගාචර භික්ෂූහට රූප ධර්මය 1 ප්‍රමාණ වශයෙන්ද 2 හේතු සමුට්ඨාන වශයෙන්ද පරමාර්ථය තෙක් ඥානය තුලින් බැස නොගන්නා තෙක් එක රූපය ධර්මයන් පරිග්‍රහ කොට රූප පරිග්‍රහ ඥානය දෙක නාම ධර්මයන් පරිග්‍රහ කොට අරූප පරිග්‍රහ ඥානය තුන රූප නාම ධර්මයන් පරිග්‍රහ කොට රූපාරූප පරිග්‍රහ ඥානය හතර හේතු ප්‍රත්‍ය ධර්මයන් මනාව පරිග්‍රහ කොට පච්චය පරිග්‍රහ ඥානය පහ එම රූප නාම හේතුඵල සංස්කාර ධර්මයන් ත්‍රිලක්ෂණ වශයෙන් ප්‍රකට කොටගෙන විපස්සනා ඥානය විපස්සනා භාවන කර්මස්ථාන මගින් මග්ග ඵල ඥාන නම් වූ ගිනි පෙත්ත තෙක් යා ගැනීමට මොනම ක්‍රමයකින්වත් ශක්තියක් නැත. මෙම පාලි හා අටුවා වලට අනුව භාවනා කරන ඔබ විසින් රූප කර්මස්ථාන කොටස තුල ප්‍රථමයෙන් රූප කොටස් 28 දැනගත හැකිවනු පිණිස උත්සුක විය යුතු වන්නේය. රූප ධර්මයන් එක් කොටසකට ස්වාධීන ලෙස සිටීමට ශක්තියක් නැත. කලාපයයි කියනා වූ රූප කලාප මිටි වශයෙන් පමණක් පිහිටි ධර්මතාවයකි. කලාප නම් වූ මේවා පරමාර්ථ වශයෙන් රූපයන්හි ඊටාම කුඩා මිටි වන්නේය. පරමාණු කොටස් වැනිය. පරමාණු කොටස් වැනියයි නිශ්චිතවම පෙන්වා නැත. ප්‍රමාණයේ වශයෙන් සලකතොත් ඊටාම කුඩා වන්නේයයි ගැනීම වටී. මෙම රූප කලාපයෝ සමූහ පඤ්ඤාති, సంతාන පඤ්ඤාති යනාදී ලෙස පඤ්ඤත්තීන් අතරින් සම්පූර්ණයෙන්ම කලවම් වූ මිටි කැටිති වශයෙන් පිහිටන්නාහ. පඤ්ඤත්ති මිශ්‍රණයක් ලෙස පිහිටා ඇති මේවා නොබිදිය හැකි සුනු කල නොහැකි ගණයන් වූ පඤ්ඤත්ති ධර්මයන් ලෙස පිහිටා ඇත. මෙම එක් එක් රූප කලාපයක් තුල අඩුම තරමින් පඨවි තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජායන රූප ස්වභාව ධර්ම 8 වර්ගයක් ඇත මෙම රූප ධර්ම ස්වභාවයෙන් සියල්ලම එකින් එක ත්‍රිලක්ෂණ වශයෙන් මානසිකාරයට නංවා ප්‍රකට කරගත යුතුය ඇත මේ රූප කලාප නැත්නම් පරමාර්ථ රූප ධර්මයෝ ඇසිපිය හෙළනත් කාලයක් අකුණු විදුලි කොටවන කාලයක් ඇසුරු සැනක කාලයක් ලෙස දැක්විය හැකි ඊතා කුඩා කාලයකින් කෝටි 5000කින් එකකටත් වඩා අඩු ජීවිත කාලයක් ඇත්තෝය. ඊටමත් කෙටි ජීවිත කාලයක් ඇත්තෝය. හේතු ධර්මයන්ගේ උදව්වෙන් හේතු ධර්ම නොනිමිතා ඵල ධර්ම මේ ක්‍රමයට සමානව ඉදිරිය හා පසුපස සම්බන්ධ වෙමින් එකින් එක පහළවීමක් සිදුවනවා පමණි. මේ රූප ධර්මයන්හි පරමාර්ථය හමුවන තෙක් තත්වාකාරයෙන් සම්මා දිට්ඨි ඥානය මගින් තමන් විසින් වර්තමානවම විනිවිද දැකගත හැකි වනු පිණිස අවශ්‍ය කරන උදව්කාරක උපකරණය නම් කලින් සඳහන් සමාධි සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති ආකාරයට වන්නා වූ සමාධියම වන්නේය. නාම නාම ධර්මයන්ද රූපාරූප කලාපුප්පාදානං යන යෙදුම අනුව නාම කලාප සමූහ වශයෙන් පැවතීම ධර්මතාවයකි. එකක් වශයෙන් තනිව සිටීමට ශක්තියක් නැත. නාම ධර්මයන්හි වීති සිතා වීති මුක්ත සිත් එනම් වීති වලින් නිර්මුක්ත වූ සිත් දැස දෙවර්ගයකි. ප්‍රතිසන්ද සිත් භවාංග සිත් චුති සිත් යන මේවා වීති මුක්ත සිත් වෙති. එක් භාවයක් තුල ප්‍රථමයෙන් පවත් පටන් ගැනීම සිදු කරන සිත ප්‍රතිසන්දි සිත නම් වෙයි. අවසාන සිත චුති සිත නම් වෙයි. එම ප්‍රතිසන්දිය හා චුතිය අතර චිත්ත වීති පහළ නොවන විට භවය තුල සිතේ අඛණ්ඩ බව පැවතීම සඳහා භවයේ හේතු ධර්ම වශයෙන් පහළවන සිත භවාංග සිත නම් වෙයි. ద్వාරයන්හි අරමුණු ගැටෙන වේලාවේදී මතුවී එන සිත්වැල් වීති සිත් නම් වෙයි. චක්කු ద్వාර වීති, සෝත ద్వාර වීති, ගාන ద్వාර වීති, જીවහා ద్వාර වීති, කාය ద్వාර වීති, මනෝ ద్వාර වීතියයි සංක්ෂිප්ත ලෙස වීති සිත් වර්ග 6ක් ඇත. එම වීති සිද්ද අතිමහන්තාරම්මන විභූතාරම්මන ලෙස පංචද්වාරා වජ්ජන චක්කු විඥාන ලෙස පංච විඥාණයම සම්පටිච්ඡන සම්තිරණ වත්තපන ජවන වාර 7 තදාරම්මන වාර 2 හා භවාංග මනෝද්වාරා වජ්ජන ජවන වාර 7 තදාරම්මන වාර 2 යයි චිත්ත නියාම මාර්ගය අනුව සිදුවීම් ධර්මතාවක් වන්නේය ධම්ම සංගණී අට කතාව 242 පිටුව මෙම වීතිසිත හා වීති මුක්තසිත අඩුම තරමින් චිත්තක්ෂණ වශයෙන් චිත්ත චෛතසික 8ක් ඇතිවද සමහර ජවන සිත්වල චිත්ත චෛතසික වශයෙන් චිත්තක්ෂණ 34 දක්වාද පැවැත්විය හැකිය. මේ චිත්තක්ෂණ එක එකක් තුල එක්ව පහළ වෙමින් ගමන් කරන චිත්ත චෛතසික නාම ධර්ම මිටිවලට නාම කලාපයක් කියනු ලැබේ. මෙම නාම කලාප එක එකක් තුල පිහිට ඇත්තා වූ නාම ධර්මයන් මේ පස්සය, මේ වේදනාවය, මේ සංඥාවය, මේ චේතනාවය, මේ විඥානයේයි යන ලෙසට ඥානය තුලින් wenwenව ගැනීමට හැකි විටකදීම පරිග්‍රහ කළ හැකි විටකදීම නාම ධර්ම දන්නේයයි කිව හැකිය. පරමාර්ථය වනාහි උතුම් ඥානයෙන් හමු කරගත යුතු වන්නේය. නාම ධර්මයන් පෙර කී ලෙස පරමාර්ථ වශයෙන් උතුම් ඥාණයෙන් හමු කර ගන්නාතෙක් පරිග්‍රහ කරනු පිණිස වෙන්වෙන් වශයෙන් දැකගනු පිණිස විනිවිද දකිනු පිණිස සම්මාදිට්ඨි ඥානය තුලින් තමා විසින්ම වර්තමාන වශයෙන් විසදව දැනගනු පිණිස උපකාරක ධර්මය නම් ইহත කලින් සඳහන් කළ සමාධි සූත්‍රයේහිලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති පරිදි සම්මා සමාධියම වන්නේය. සමතය වනාහි ශාසනික ධර්මයක් නොවන්නේය යන චෝදනාව. සංයුත නිකාය 3 216 පිටුවෙන් යේතේ අස්සජී සමන බ්‍රාහ්මනෝ සමාධිසාරකා සමාධි සාමඤ්ඤෝ තේසං තං සමාධින් අප්පටි ලබතං එවං හෝති නොවස්සු මයං පරිබායමාති තේරුම අස්සජිය මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සමාධිය සාරය කොට සමාධිය ශ්‍රමණභාවයේ අර්ථයයි සිතන්නාහ එම සමාධිය නැවත නැවතත් උපයාගත නොහැකි වූ එම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අපි වනාහි ශාසනයෙන් පිරුණෝ පිරිහුණෝ වන්නෙමු යයි මෙසේ සිතුවිලි පහල කරගන්නාහු වෙති. සංයුත්ත නිකාය අට කතාව දෙක 230 පිටුවෙන් සමාධි සාරකා සමාධි සාමඤ්ඤෝති සමාධින් යේව සාරංව සාමාඤ්ඤංව මඤ්ඤති මයිහං පන සාසනේ න ඒතරං සාරං විපස්සනා මග්ගම් පලානං සාරං සෝත්වං සමාධිතෝ පරිබායන්තෝ කස්මා චිත්තේසි සාසනතෝ පරියාහමති තේරුම සමාධිය සාරය කොට සමාධිය ශ්‍රමණභාවයේ අර්ථයයි සිතන්නාහ යනු සමාධියම සාරයයිද ශ්‍රමණභාවයේයිද සිතමීය සිත්ති දරා ගැනීමය එහෙත් මේ මාගේ ශාසනයෙහි සමාධිය සාරය නොවන්නේය විපස්සනා මාර්ග ඵලයෝම සාරය වන්නාහ සමාධිය අතින් පිරිහුණු බව මක්නිසා මම වනාහි ශාසනයේ පිරිහෙම් දෝ යයි සිතන්නේහි යන එහි තේරුමයි. අස්සජි භික්ෂුව කාය සංස්කාර නම් වූ ආශ්වාස ප්‍රාශ්වාස නතර වීමෙන් ලබන ආනාපාන චතුර්ථ ධානය විපස්සනාවට පාදක කොට විපස්සනාවට බැස්සේය. එහෙත් අසනීප වූ විට එම චතුර්ථ ධානයට නැවත නැවත සමවැදීමට නොහැකි විය. විපස්සනාවට බැස ගැනීමටද නොහැකි විය. ඒ බැව් සංඝයා වහන්සේලා මගින් දැනගෙන බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළ අවස්ථාවේ ඉහත සඳහන් ප්‍රකාශනයේ අඩංගු සූත්‍ර දේශනාවක් වදාළසේක. මෙම තිපරිවට්ට ධර්ම දේශනාව අවසානයේ අස්සජි ස්වාමින් වහන්සේ අරහත් ඵල ඥාණයට පත් වූසේක. ඉහත සඳහන් පෙළ අටුවා කතා උපුටා දක්වා සමත සමාධිය ශාසනයෙහි සාරය නොවන්නේය විපස්සනාව පමණක් සාරය වන්නේය ඒ නිසා සමාධිය තහවුරු කිරීම අවශ්‍ය නැතයි සමහරු කියනු ලැබේ මේ පොතෙහිද සමත සමාධිය ශාසනයෙහි සාරය යයි කියනු නොලැබේ විපස්සනා මාර්ග ඵලයෙන් පමණක් ශාසනයෙහි සාරය යැයි කියනු ලැබේ. එහෙත් විපස්සනාව යනු අනිච්ඡා දිවසේන විවිධේහි ආකාරයේහි ධම්මේ පස්සතිති විපස්සනා ධම්මසංගණි අටකතා 134 යයි අත්තසාලිනී අටුවාවෙහි විස්තර කළ ලෙසට දුක්ඛ සත්‍ය නම් වූ පංච උපාදානස්කන්ධයට අයත් රූප නාම පරමාර්ථද සමුදය සත්‍ය නම් වූ දුක්ඛ සත්‍යයේ මූල හේතුව සම්බන්ධ පරමාර්ථ ධර්මද යන මේ සුද්ධ පරමාර්ථ වන්නා වූ සංස්කාර ධර්මයන්හි 1 ඇතිවීමෙන් පසු නැති වී යාමේ ස්වરૂපය විනාශ වී යන ස්වરૂපය ඥානය තුලින් දකින්නතෙක් බලා අනිත්‍යද 2 විනාශ වීමෙන් පෙලෙන්නා වූද පෙලීමෙන් අතරක් නොතබා පීඩා විඳින්නා වූද ස්වභාවය ඥානය තුලින් දකින ලෙසම බලා දුකද තුන විනාශ නොවි කල්පවතින සාරය ලෙස පවත්නා වූ ආත්ම ස්වરૂපයක් නැති බවත් මේ සංස්කාර ධර්මයන් ආත්මයක් නොවන බවත් ඥානය තුලින් දකිමින් අනාත්මයද වටහා ගැනීමයි. මේ අයුරින් ත්‍රිලක්ෂණය භාවනා මානසිකාරය තුළින් සලකා බලන කොටසට විපස්සනායයි කියනු ලැබේ. එම විපස්සනා ඥානයන්ට අරමුණු වන්නා වූ ධර්ම වනාහි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය නම් වූ පරමාර්ථ සංස්කාර ධර්මයෝම වෙති. පින්වත් යෝගාවචරය ඔබ සමාධිය තහවුරු කරගෙන භාවනා කළා විය හැකිය. එලෙස භාවනා කිරීමේදී නාම රූප ධර්මයන් වශයෙන්ද හේතු ධර්ම සහ ඵල ධර්මයන් වශයෙන්ද සම්මා දිට්ඨි ඥානය තුලින් තමා විසින්ම වර්තමානවම විනිවිද දැනගත්තේද නැද්ද යන්න තමා විසින්ම ප්‍රශ්න කර බලනු වටී. ඉදින් නොදනීයයි වැටහේනම් මේ සංස්කාර ධර්මයන් සම්මා දිට්ඨි ඥානය තුලින් තත්වාකාරයෙන් තමා විසින් වර්තමාන වශයෙන් විනිවිද දැකීම සඳහා සමාධිය තහවුරු කළගත යුතු යන බුද්ධ දේශනය ගෞරවයෙන් පිළිගත යුතුය. ඒ නිසාම මේ සංස්කාර ධර්මය වනාහි සමාධිය ඇත්තා වූ සත්පුරුෂයන් විසින් පමණක් සම්මා දිට්ඨි ඥාණයෙන් තමා විසින්ම වර්තමාන වශයෙන් විනිවිද දැක දැනගත හැකි ධර්මයෝය. වෙනත් විදිහකට උපචාර සමාධිය අර්පණා සමාධිය නම් වූ දෙආකාර සමාධී ශාසනයේ සමාධිය නොවේ. අබුද්ධෝත්පාද කාලයේ පමණක් පවතිනා වූ ශාසනය වන්නේය. විපස්සනා ධර්මයේ පමණක් ශාසන ධර්මය වන්නේ යයි සමහරු කියති. ඉදින් යෝගාවචර ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මය සංසාර වට දුක්ඛයෙන් මිදීමට නිර්යානික ධර්මයක් වීමද ශාසනික ධර්මයක් වීමද පිළිගන්නේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල එක් කොටසක් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සංග්‍රහිත වූ සම්මා සමාධියද හැම ආකාරයකින්ම ශාසනයේ අන්තර්ගත ධර්මයක් වන්නේ යන මෙය කුමක් නිසා නොපිළිගන්නේද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශාසනයේ ධර්මයක් යයි පිළිගනී නම් සම්මා සමාධියද ශාසනයෙහි ධර්මයක් යැයි පිළිගත යුතුය. පිළිගනු වටී. සම්මා සමාධිය යනු කිම? කතමෝච භික්කවේ සම්මා සමාධි. ඉද භික්කවේ භික්ඛූ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති මහණෙනි සම්මා සමාධිය යනු කිම මහණෙනි මේ ශාසනයේ යෝගාවචර භික්ෂු දෙමේ කාමයන්ගෙන් වෙන්ව අකුසල වලින් වෙන්ව විතර්ක සහිත විචාර සහිත නීවරණ ධර්මයන්ගෙන් වෙන්වීම නිසා උපන්නා වූ ප්‍රීති සුඛයෙන් යුක්තව ප්‍රථම ධානයට එළඹ වෙසෙයි. විතක්ක ਵਿਚාරාණං රූපසාමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජාම් පීති සුඛං ဒ ුතියජ්ජානං උපසම්පජ්ජ විහෙරති. විතර්ක ਵਿਚාරයන්ගෙන් වෙන්වීමෙන් තමාගේ අධ්‍යාත්මික సంతානය තුල සිත සම්ප්‍රසාදනය කළ හැකි සමාධිය වැඩිවීමට හැකි විතර්කයේද නැති ਵਿචාරයේද නැති සමාධිය නිසා පහළවන ප්‍රීති සුඛය සහිත ද්විතීය ධානයට එළඹ වෙසෙන්නේය. පීතියාච විරාගා උපේක්ඛාච විහෙරති සතෝච සම්පජානෝ සුඛංව කායේන පටිසංවේදේති යං තං අරියා ආචික්ඛන්ති උපේක්ඛෝ ච සතිමා සුඛ විහාරීති තති අජ්ජානං උපසම්පජ්ජ විහෙරති ප්‍රීතියෙන්ද වෙන්ව එනම් ආනාපාන ප්‍රතිභාග නිමිත්ත සදිසි සමත නිමිත්ත අරමුණක උපේක්ෂාවෙන් සතිමත්ව සම්පජානේකාරීව නාමකයන් निराமிස නිෂ්ප්‍රීතික සුඛයද විඳින්නේය සමත නිමිත්ත අරමුණු කෙරෙහි උපේක්ෂා සහිතවම සතිමත්ව සුඛදායිව වෙසෙන්නේයයි ආර්යයන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද තෘතීය ධානයේට එළඹ වෙසෙයි සුකස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේච සෝමනස්ස දෝමනස්සානං අන්තංගමා අදුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති භික්කවේ සම්මා සමාධි සුඛයද ප්‍රහාණය කිරීම අනුවද දුක්ඛයද ප්‍රහාණය කිරීම අනුවද කල්තියාම සොම්නස් දොම්නස් ප්‍රහාණය කළ නිසා සුඛය හා දුකය නැති తත්‍ර මඤ්ජතා චෛතසික නම් වූ උපේක්ෂාව නිසා පහළ වූ සතියෙන් පාරිශුද්ධ වූ චතුත්ථ ධානයට එළඹ වාසය කරයි. මහණෙනි මේ සමාධියට සම්්‍යක් සමාධිය යයි කියනු ලැබේ. දීඝනිකාය දෙවනි පොත 497 පිටුව. උපරිම මට්ටමටපත් වූ කාමාවචර උපචාර සමාධි රූපාවචර සමාධි අරූපාවචර සමාධි යන සමාධි තුන් වර්ගය අතරින් මැද ඇති රූපාවචර සමාධිය සම්මා සමාධියයි මුල් වූ කාමාවචර සමාධිය හා අග වූ අරූපාවචර සමාධිය අතරින් මජ්ජේ දීපක ක්‍රමයට ගත යුතුය. ඒ නිසා විසුද්ධිමග්ග අටුවාවෙහි මෙසේ දක්වා ඇත. චිත්ත විසුද්ධි නාම ස උපවචාරා අට සමාපත්තියෝ උපචාර සහිත සමාපatti අට චිත්ත විසුද්ධි නම් වේ 441 පිටුව විසුද්ධි මග්ග අටුවාව උපචාර සමාධිය සහිත වූ මෙම අෂ්ට සමාපatti වනාහි මාර්ග අංග 8 තුල සම්මා සමාධි නමින්ද සප්ත විසුද්ධි ප්‍රතිපදාවෙහි චිත්ත විසුද්ධි නමින්ද යෙදෙයි. ශුෂ්ක විදර්ශනා යානික පුද්ගලයා සමත යානික පුද්ගලයා මෙසේ සමාධිය තහවුරු කරගත යුතු නම් ශුෂ්ක විදර්ශනා යානික පුද්ගලයා සමාධිය තහවුරු කර නොගෙන විපස්සනාවට කෙලින්ම නොයන්නේදයි ප්‍රශ්නයක් නගී. ශුෂ්ක විදර්ශනා යානික පුද්ගලයාද සදිසූපචාර වශයෙන් උපචාර සමාධිය නම් වූ සමාධිය තහවුරු කරගත යුතුය යන්න එයට පිළිතුරයි ශුෂ්ක විදර්ශනා යානික පුද්ගලයෝ කුමන කර්මස්ථානයකින් පටන්ගෙන භාවනා කළ යුතු දැයි දැනගත යුතු නම් පහත සඳහන් විසුද්ධි මඟ අටුවා පාඨය කියවන්න 442 පිටුවෙන් සුද්ධ විපස්සනා යානිකෝ පන අයමේවවා සමත යානිකෝ චතු ධාතු වවත්තානේ වුත්තානං තේසං තේසං ධාතු පරිග්ඝහ මුඛානං අඤ්‍යතර මුඛ වසේන සංකේපේතාවා විත්තාරතෝ වා චතස්සෝ ධාතුයෝ පරිග්ගණහාති තේරුම සමතයානික පුද්ගලයා දිට්ඨි විසුද්ධි කොටසට පත්වීමට රූප කම්මට්ටාන නාම කම්මට්ටාන යන දෙක තුලින් රූප කර්මස්ථානයෙන් පටන්ගෙන හෝ නාම කර්මස්ථානෙන් පටන්ගෙන දිට්ඨි විසුද්ධි කොටසට පත්විය හැකිය. මේ දෙක අතරින් නාම කර්මස්ථානයෙන් විසුද්ධියටපත් වූ විට ධානාංගයන් සහ ධාන සංප්‍රයුක්ත ධර්මයන්ගේ පටන් නාම ධර්මයන් පරිග්‍රහ කරනු හැකි වේ. ශුෂ්ක විදර්ශනා යානික පුද්ගලයාද රූප කර්මස්ථානයෙන් පටන්ගෙන දිට්ඨි විසුද්ධියට පිවිසෙන්නේය. සමතයානික පුද්ගලයෝද සමත කර්මස්ථාන 40 තුලින් චතුදාන වවත්තාන කර්මස්ථානයේහිලා විස්තර කර ඇති පරිදි මෙම මහා භූත හතර පරිග්‍රහ කිරීම සඳහා වූ මාර්ගයන් අතුරෙන් යම් ක්‍රමයක් මගින් සංක්ෂේප වශයෙන් හෝ විස්තර වශයෙන් හෝ මහා භූත හතරෙන් පටන්ගෙන පරිග්‍රහ කරන්නෝය. හේතු දැක්වීම සමාධිය තහවුරු කර ගැනීමට සමත කර්මස්ථාන 40ක් ඇත. චතු ධාතු අවත්තාන නම් වූ ධාතු කර්මස්ථානයේද ඒවාට ඇතුළත්ය. එම කර්මස්ථානය උපචාර සමාධි, අර්පණා සමාධි නම් දෙවර්ගයක් වූ සමාධිය තුලින් උපචාර සමාධිය ලබා ගැනීමට හැකි උපචාර කර්මස්ථානයක් වන බව විසුද්ධි මග්ගයේහි දක්වා ඇත. උපචාර සමාධීතිව රූල්හි වශයෙන් වේදිතබ්බං අපන්නංහි උපෙච්චාරී සමාධි උපචාර සමාධි අපන්නා වෙත්ත නත්ති තාදිස්ස පන සමාදිස්ස සමාන ලක්කනත්තාය ඒවං වුත්තං කස්මා පනේත අපන්නං නහෝතිති තත්ත කරණමාහ සභාව ධම්මාරම්මනාති ධාතු කර්මස්ථානය මාර්ගය අනුව භාවනා කිරීමෙන් ලද සමාධිය දියුණු කිරීමෙන් ලබන එම උපචාර සමාධිය නියම උපචාර සමාධියක් නොවේ. ශක්තිය අතින් උච්චතර තත්වයට පත්වීම නිසා උපචාර සමාධියසේ කෘත්‍ය වශයෙන් දක්වා ඇති බව දත යුතුය. එය එසේමයි. උපචාර සමාධියට ළඟාවීමට හැකියාව ඇති බව අටුවාවෙහි විදහා දක්වා ඇත. එම උපචාර සමාධිය යන්න නියම උපචාර සමාධිය නොවේ. ශක්තිය අතින් උච්චතර උච්චතර තත්වයට පත් නිසා කෘත්‍ය වශයෙන් උපචාර සමාධිය හා සමානයයි දක්වා ඇති බව දැනගත යුතුයමයි. ආර්පණා ධානයට ආසන්නව පවතින සමාධියට පමණක් උපචාර සමාධියයි කිව හැකිය. මේ ධාතු කර්මස්ථානය මගින් අර්පණා ධාන ලැබිය නොහැක. එහෙත් අර්පණා ධානය ආසන්නව පිහිටා නියම උපචාර සමාධිය හා සමාන සමාධි ලක්ෂණ ඇති නිසා සදිසි උපචාරය වශයෙන් සමකොට දක්වා උපචාර සමාධියයි සඳහන්ව ඇත. කුමක් නිසා මේ ධාතු කර්මස්ථාන මාර්ගය අනුව අර්පණා ධාන සමාධිය නොයිපදිය හැකිද? රූප කලාප එකක් තුල ඇති මහා භූත ධාතු හතර ස්වකීය ස්වභාව ලක්ෂණ වන්නා වූ පරමාර්ථ ධර්ම ස්වභාවය අරමුණු වශයෙන් නැති බව එම පරමාර්ථ ධර්ම ස්වභාවය ගැඹුරු නිසා අර්පණා ධාන සමාධියට ළඟාවිය නොහැකිව උපචාර සමාධිය තෙක් පමණක් ළඟා වීම වන්නේය. මහා භූත ධර්ම හතරෙහි ස්වභාව ලක්ෂණයන් ඥානය තුලින් සවිස්තරව දැන සමාධිය හොඳින් තහවුරු වී නම් රූප කලාප එක එකක් තුල පිහිටා ඇති මහා භූත ධාතු හතරෙහි පරමාර්ථ ධර්ම ස්වභාව ලක්ෂණ තමා විසින්ම ඥානය තුලින් සවිස්තරව දැකගැතිය හැකි මට්ටම පැමිණියේ වන්නේය. එම රූපකලාප එක එකක් තුල ඇති මහා භූත ධාතු හතරෙහි පරමාර්ථ ධර්ම ස්වභාවය ලක්ෂණ තම විසින් ඥානය තුලින් සවිස්තරව දැනගත් විට එම ඥානය හා සමව සිටින සමාධිය උසස්ම තත්වයටපත් වූ කාමාවචර උපචාර සමාධියක් වෙයි. ආර්පණා ධාන සමීපව ආසන්නව සිටින සමාධිය පමණක්ම උපචාර සමාධිය යයි කිව යුතුය. රූප කලාප එක එකක් තුල පිහිටා ඇති මහා භූත ධාතු හතරෙහි පරමාර්ථ ධර්ම ස්වභාවය තමා විසින්ම අරමුණු කොට දිගටම සමාධිය තහවුරු කළද එම මහා භූත හතර තුල ඇති සොකීය පරමාර්ථ ධර්ම ස්වභාවය ගැඹුරු නිසා අර්පණා ධාන තත්වයට ලං විය නොහැක මේ ධාතු කර්මස්ථාන කොටස අනුව අර්පණා ධාන ලැබිය නොහැක මේ රූප කලාප මිට තුල පිහිටා ඇති රූප ධර්මයන්හි ඊතා කෙටි ජීවිත කාලයක් ඇත. ඇසිපිය හෙළන කාලයක් විදුලි කොටන ඇසුරු සනන ගණන කාලයක් තුල වාර කෝටි 5000කට වඩා පහළ විය හැකි තරමට කෙටි ආයු ඇත. මෙතරම් කෙටි ආයු ඇති රූප ධර්මයන් ස්වභාව ලක්ෂණ අරමුණු කොට ඇති බැවින් ඊතා ගැඹුරු දුෂ්කර වූ කාර්යයක් වන්නේ නමුත් අර්පණා ධානහ ආසන්නයේ ඇති නියම උපචාර සමාධිය සමග සමවන තරමට සමාධිය වෙයි. ඒ නිසා සදිසි උපචාර ලෙසට මෙම චතුධාතු වවත්තාන සමාධියද උපචාර සමාධියයි අටුවාවෙහි විවහාර කොට ඇත. ශුද්ධ විදර්ශනා යානික පුද්ගලයා සමත ධාන පදනම් නොකර විපස්සනා නොහොත් දිට්ඨි විසුද්ධි මට්ටමට කෙලින්ම යාමට කැමති නම් මෙලෙස වූ උපචාර සමාධිය තහවුරු කරගත යුතු ඇත. මේ චතුධාතු අවත්තාන කර්මස්ථානය උපචාර සමාධියට පත්කර වීමට සමත් නිසා සමත කර්මස්ථාන 40ට අඩංගුය. උපචාර තත්වයට පත් වූ මෙම චතුධාතු අවත්තාන උපචාර සමාධිය නැත්නම් උපචාර සමාධියේ සමාන සමාධිය රූප කලාප එකක් පාසා පවතින මහා භූත හතරේ ස්වකීය වශයෙන් පරමාර්ථ ධර්ම ස්වභාව ලක්ෂණද අරමුණු කරන නිසා දිට්ඨි විසුද්ධි මට්ටමටපත් වෙයි. ඒ නිසා මේ කර්මස්ථානය සමත විපස්සනා දෙපැත්තටම ලද හැකි කර්මස්ථානයක් වෙයි. වෙනත් විදියකට කියතොත් ශුෂ්ක විදර්ශනා යානිකයා දිට්ඨි විසුද්ධි මට්ටමට නැත්නම් විපස්සනාවට කෙලින්ම ගිය අවස්ථාවේ කුමක් නිසා ධාතු කර්මස්ථානයෙන් පටන්ගෙන භාවනා කළ යුතුද යනු ප්‍රශ්නයක් විය හැකිය. පිළිතුර මෙසේය. ද්විධාංහි කම්මට්ටානං රූප කම්මට්ටානංච අරූප කම්මට්ටානංච රූප පරිග්ගහෝ අරූප පරිග්ගහෝ තීපි ඒතද උච්චති තත්ත භගවා රූප කම්මට්ටානං කතෙන්තෝ සංකේප මනසිකාර වසේනවා විත්තාර මනසිකාර වසේනවා චතුධාතු අවත්තානං කතේත සමත කර්මස්ථාන කොටසෙහි කමඨහන් 40ක් ඇත එහෙත් විපස්සනා කොටසෙහි රූප කර්මස්ථානය නාම කර්මස්ථානය යයි කමඨහන් දෙකක් පමණක් ඇත. රූප පරිග්‍රහ හෙවත් රූප ධර්ම පරිග්‍රහනද අරූප පරිග්‍රහයවත් නාම පරිග්‍රහණයද යන මෙම දෙකට රූප කර්මස්ථාන නාම කර්මස්ථානයයි කියනු ලැබේ. මේ දෙක අතරින් බුදුරජාණන් වහන්සේ රූප කර්මස්ථාන සම්බන්ධයෙන් දේශනා කරන අවස්ථාවේදී කෙටියෙන් යෝනිසෝ මනසිකාරයට නැංවීමේ හැකියාව ලෙසටද විස්තර ලෙස යෝනිසෝ මනසිකාරයට නැංවීමේ හැකියාව ලෙසද චතුධාතු වවත්තාන නම් වූ ධාතු කර්මස්ථානය දෙආකාරයකට දේශනය කරන කිරීම ධර්මතාවයකි. පරිග්ඝහති රූප කම්මට්ඨානාති ඉදං රූප මුකේන විපස්සනාබි නිවේසං සන්දාය වුත්තං අරූප මුකේන පන විස විපස්සනාබි නිවේසෝ යේබුයේන සමතයානිකස්ස ඉවචිතබ්බෝ සෝ ඒ පටමං ජානංගි පරිග්ඝහෙත්වා තතෝ පරං සේස ධම්මේ පරිග්ඝහනාති රූප ධර්මයන් පෙරට කොට රූප කර්මස්ථානයෙන් පටන්ගෙන විපස්සනා මානසිකාර්යය පැවැත්වීම වැඩි වශයෙන් ශුෂ්ක විදර්ශනා යානික පුද්ගලයෙකුගේ කැමැත්තයි. නාම ධර්මයන් පෙරටුව නාම කර්මස්ථානයකින් පටන් ගන්නා විපස්සනා මානසිකාර්යය පැවැත්වීම බොහෝ සමත යානිකයෙකුගේ කැමැත්තයි. මෙම සමත යානිකයාද මුලදී ධානාංගයෙන් පිරික්සා අනතුරුව ඉතිරි නාම ධර්මයන්ද රූප ධර්මයන්ද පරිග්‍රහ කළ යුතුය. විසුද්ධි මග්ග 441 42 පිටුවෙන් සමතයානිකයා සමාධි ශක්තිය සම්පූර්ණ වූවෙකු නිසා සමාධිය ඇති පුද්ගලයා පරමාර්ථ ධර්ම ස්වභාවයෙන් තත්වාකාරයෙන් විනිවිද දැනගනු පිණිස දිට්ඨි විසුද්ධි ඥාණයට එවත් විපස්සනාවට බැස ගන්නා විට තමා කැමති ලෙසකින් රූප කර්මස්ථානයකින් හෝ නාම කර්මස්ථානයෙන් පටන් ගත හැකිය. එහෙත් ශුෂ්ක විදර්ශනායානික පුද්ගලයා දිට්ඨි විසුද්ධි මට්ටමට හෙවත් විපස්සනාවට බසින විට බොහෝ විට රූප කර්මස්ථානෙන් පටන්ගෙන භාවනා කළ යුතුය. විකල්ප වශයෙන් නාම කර්මස්ථානෙන් පටන්ගෙන භාවනා කිරීමට කැමතිනම් එසේද කළ හැකිය. එහෙත් රූප නාමයන් පරමාර්ථ වශයෙන් දකින්නතෙක් පරිග්‍රහ කරනතෙක් දුෂ්කරතා මතුවීමට ඉඩ තිබේ. ඒ නිසා බොහෝ දෙනාගේ පිළිවෙත අනුගමනය කරමින් ශුෂ්ක විදර්ශනා යානිකයා රූප කර්මස්ථානයේ සිට පරිග්‍රහ කළ යුතුයයි විසුද්ධි මාර්ගයේ උපදෙස් දී ඇත. තවදුරටත් රූප කමඨහන අරමුණු කිරීම සම්බන්ධයෙන් ධාතු කර්මස්ථානය සංක්ෂිප්ත හා විස්තර යන ක්‍රම දෙක අනුව දේශනා කොට ඇත. ධාතු කර්මස්ථාන සංක්ෂිප්ත ක්‍රමය මහා සතිපට්ඨාන සූත්‍රයේ දීඝනිකාය දෙවනි පොත් වහන්සේ 446 පිටුවේ පෙන්වා ඇත. ධාතු කර්මස්ථානයේ විස්තර ක්‍රමය මහා හත්ති පදෝපම සූත්‍රය මජ්ක්‍ධිම නිකායක පොතේ 448 පිටුවේ මහා රාහුලෝවාද සූත්‍රය මජ්ක්‍ධිම නිකාය දෙක පොතේ 142 පිටුව අභිධර්ම ධාතු විභංග පාළිය විභංග ප්‍රකරණය 1 150 පිටුවේ තන්වලදී පෙන්වා ඇත මජ්ක්‍ධිම නිකාය 3 496 වෙනි පිටුවේ ඇති ධාතු විභංග සූත්‍රයේහි මධ්‍යස්ථ ලෙස දක්වා ඇත මෙහි දක්වන ක්‍රමය විස්තර ක්‍රමයේහිලා ගැනීම මෙලෙස රූප කර්මස්ථාන අරමුණ සම්බන්ධයෙන් ධාතු කර්මස්ථානය සංක්ෂිප්ත හා විස්තර යන ක්‍රම දෙකටම ලැබෙන හේයින් රූප කර්මස්ථානෙන් පටන්ගෙන භාවනා කරන විටද ධාතු කර්මස්ථානය සංක්ෂිප්ත විස්තර යන ක්‍රම දෙකින් කැමැති ක්‍රමයකින් පටන්ගෙන රූප ධර්ම පරිග්‍රහ කරනු පිණිස අටුවා ටීකාවන්හිද නැවත නැවත උපදෙස් දී ඇත පාලි අටුවා තීකාවල උපදෙස් දී ඇති ලෙසම භාවනා වැඩිම නිර්වාණය පතන්නා වූ ඔබ සඳහා වඩා විශ්වාසවන්ත හොඳ ක්‍රමය නොවරදින ක්‍රමයම වන්නේය. ශීල මාර්ගාංග ආදී තුන අතින් සම්පූර්ණ නිසා සීල විසුද්ධිය ලැබූ පින්වත් ඔබ සමාධි මාර්ගාංග තුන අතින් සම්පූර්ණ වන්නා වූ චිත්ත විසුද්ධිය පිණිස සමත කමඨහන් 40 තුලින් තමා කැමති කර්මස්ථානයකින් පටන්ගෙන භාවනා කරන්න. මේ පොතෙහි ආනාපාන සති සමාධියෙන් සම්පූර්ණ වීම සඳහා ආනාපාන කර්මස්ථානෙන් පටන්ගෙන සමාධිය දියුණු කිරීමට උපදෙස් දක්වා ඇත. ආචාර්ය પરම්පරා උපදෙස් දී ඇති පරිදි අට්ටික කම්මට්ටාණය ඕදාත කසිනය හා චතුරාර්යක කර්මස්ථානය සංක්ෂිප්ත ලෙස දක්වා ඇත.